කල්යාණ මිත්‍රවරුනි හිත හඳුනා ගැනීම ජීවිතයක තිබිය යුතු වැදගත් ඉලක්කයක් අරමුණක් පරමාර්ථයක් වෙනවා. එය කිසිම ජීවිත ওই අරමුණු ගැන විස්තර කරන පොත්පත්වල ඒ ගැන ඉගැන්වෙන ඒ අධ්‍යාපන මූලධර්මවල විස්තර කරන්නේ නැහැ ජීවිත ඉලක්ක ගැන කතා කරනකොට විවිධ වූ ඉලක්ක ගැන කතා කරනවා ඒව වැදගත්. ඉතින් ඒ ඒ සියල්ලම වැදගත් වෙන්නේ කෙනෙකු තමන්ගේ හිත හඳුනාගත්තොත් විතරයි. හිත හඳුනා නොගෙන ළඟා කරගන්නා හැම ඉලක්කයක්ම තමන්ට දුකක් වෙනවා. තමන්ගෙම හිත තේරුම් නොගෙන තමන් කරන කියන හැම දෙයකින්ම තමන් අපහසුතාවයට පත් වෙනවා. ඒක තමයි මේ මේ මනසේ තියෙන ස්වභාවය. මේ මනසට පුළුවන් <clears throat> ඊටාම <clears throat> ධනවත් කෙනෙක් කිසිදු ධනයෙන් අඩුවක් නැති කෙනෙකුව දුකටපත් කරන්නේ. මනසට පුළුවන් කායික වශයෙන් ඉහෙන් වහින රෝගයක්වත් නැති කෙනෙකුව ලොකු දුකකටපත් කරන්න. හිතට පුළුවන් ඔබ සහ පිරිවරින් සිටින විටත් හැම දෙයක්ම බෙදා හදා ගන්නට උදව් උපකාර කරන්නට ඔබ වටා සපිරිවර සිටින විට ඔබව දුකටපත් කරන්න. සියලු විභාග වලින් ඔබ ඉහළින්ම සමත් වන විටත් ඒ සියල්ල පසකලා සුසුම් හෙලන්නට සුසුම් හෙලන කෙනෙකු බවට අපව පත් කරන්නට අපේ හිතට පුළුවන්. ඉතින් සමහර විට දුකටපත් වුණු, වෙහෙසටපත් වුණු ඇත්තෝ දකින විට අහනවා මොන ප්‍රශ්නයක් හින්දාද මේ? මොනවද ඔබට අඩු? මුදල් අඩුද? නෑ තියෙනවා. ඉතින් මොන වගේ අඩුවක්ද? ලෙඩකුත් නෑ. කවුරුවත් තරහ වෙලත් නෑ. හොඳට ඉගෙන ගන්න. මේ සියල්ල මැද්දේ ඉතින් බාහිරින් බලන කෙනෙකුට හිතා ගන්න බෑ. ඇයි මේ සියල්ලම සම්පූර්ණ වුණු සියල්ලෙන්ම ආඩ්‍ය වුණු කෙනෙක් දුක් විඳින්නේ. කෙනෙක් නොකනුබීන්නේ. කඳ නැතුව නොකනුබීන්න එක එකේ තියෙනවා කිසියම් සාධාරණයක්. සිතූ පැතූ දේ උයාගෙන පිහාගෙන මෙලදී අරගෙන බුදින්නට හැකියාව තියන ඇත්තෝ කුසගින්නේ දුක් විඳිනකොට හිතෙනවා ඇයි ඒ? ඉතින් අපට හිත පේන්නේ ඉතින් අප ඒ බාහිර හේතු තමයි හොයන්නේ හැම වෙලෙම මේ දුකට, වෙහෙසට, අසහනයට, කලකිරීමට. ඒ තමයි කල්යාණ මිත්‍රරුනි මේ මනසේ තියෙන গুপ্ত ස්වභාවය. গুপ্ত වගේම මනස හරීම චපලයි. චපලයි කියලා කියන්නේ මනසට නැහැ ඍජු ප්‍රතිපත්තියක්. නිකන් ඉරක් ඇඳ වගේ නැත්තම් මෙන්න සුදු මෙන්න කළු කියලා එහෙම කියන්න තරම් එහෙම ස්වභාවයක් හිතකට නැහැ සාමාන්‍ය. ඒ නිසා මේ හිත අඳුනගන්න එක ලේසි නැහැ. පාටක් අඳුනගන්නා වගේ ලේසි නෑ. දැන් සුදු නම් සුදු තමයි. සාමාන්‍යයෙන් සුදු සුදුම තමයි. සඳුදටත් සුදුයි, අඟහරුවාදටත් සුදුයි, ජනවාරිත් සුදුයි, දෙසැම්බරුත් සුදුයි. ඒවා ලේසියෙන් ඒ සුදු කළු බවටපත් වෙන්නේ නැහැ, සුදු රතු වෙන්නේත් නැහැ සාමාන්‍යයෙන්. ඉතින් දැන් එහෙම දේවල් පිළිබඳ අපි හිතන්න පුරුදු වෙලා මේ මනසට එනකොට සම්පූර්ණයෙන්ම කෙනෙකු ආකූල ව්‍යාකූල වෙලා යනවා. මොකද මනස කියන දේ මේ මනස කියන්නේ කල්යාණ මිත්‍රෝනේ 아무තු දෙයක් නෙමෙයි ඔබේ මගේ හිතට. එතකොට දැන් හිත කියන්නේ මොකද්ද? ඒකනත් ලකුවට මහා සංකීර්ණ විදිහට මේ හාරලා විදලා බලලා මතු කරගන්න තියෙන දෙයක් නෙමෙයි මේ සාමාන්‍යයෙන් හිතන දේ. ද හිත කියන්නේ මොකද්ද කියන එක අපට සරලවම අඳුනගන්න පුළුවන් මේ හිතෙන එක. හිතෙනවා. සිතීම. එතන මේ හිතීමේ නැහැ ඍතු බව. කෙලින් හිතන ස්වභාවයක් හිතට නැහැ. දැන් කොපමණ කිව්වත් අපි කෙලින් වැඩ කරන මිනිස්සු ඍජු ප්‍රතිපatti මත පිහිටලා ඉන්නේ කියලා ඒ කියලා කටගන්න කලින් මෙන්න ඒවා වෙනස් වෙනවා. එතකොට මේ ප්‍රතිපatti වෙනස් වෙනවා. ඉතින් ප්‍රතිපatti වෙනස් වෙනකොට බාහිර හැසිරීම ක්‍රියාවන් වෙනස් වෙනවා. ඉතින් ඒ ඒ වෙනස් වෙන්නේ ඒකට මුල් වෙච්ච හිත හිතේ තියෙන චපල ස්වභාවය. ඉතින් මේක මේකට සුදුසුම වචනේ තමයි චපල කියන එක. මේ පුද්ගලයෙකුට අපි සමහර විට කියනවා මේ පුද්ගලයා හරි චපලයි කියලා. ඉතින් බුදුදහමේ බුදුහාමුදුරුවෝ කියනවා පොදුවේ පුද්ගලයෝ ගැන කතා නොකොට පොදුවේ කියනවා හිත චපලයි භන්දනං චපලං චිත්තං හිත චපලයි. ඉතින් පුද්ගලයෝන්ට කතා කරන්න ගියාම දෙයක ඉතා වැදගත් කාරණයක් මේ ඔය ස්වභාවයන් ගැන කතා කරනකොට පුද්ගලයෝ අතහැරලා හිත ගැන කතා කරන්න කියලා බුදුහාඳුරු අවවාදයක් දෙනවා. මොකද එතකොට කාටත් තේරුම් ගන්න පුළුවන්. හැමෝටම කිට්ටු වෙන්න පුළුවන්. ආ මේක මටත් අදාළයි කියලා හිතෙනවා. හැබැයි පුද්ගලයෙක් වන් ඉලක්ක කරගෙන කිව්වොත් මේ පුද්ගලයන්ට තරහ ගියාම හරි දරුණුයි කියලා තරහ ගියාම මොනවා කරනවද කියලා කියන්න බෑ කියලා. එතකොට අපි ඔක්කොම බලන්නේ ඒ පුද්ගලයා දිහා. ඉතින් යා ඒ අදාළ පුද්ගලයාටත් ඒක ඒ තමන්ගේ තරහ අඳුන ගන්නව වෙනුවට තමන්ට නිග්‍රහ කරා කියලා හිතන. ඒ නිසා ඔය සාමයෙන් ගැටලු නැතුව, ගැටුම් නැතුව ඉන්න බුදුදහමේ දෙන උපදේශයක් තමයි පුද්ගලයෝ ගැන කතා නොකොට සිතිවිලි ගැන කතා කරන්න, හිත ගැන කතා කරන්න. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන්ම කියනවා හිත චපලයි. කොච්චර චපලද කියන එකට උපමාවක් කියනවා මේ පණ තියෙන මාළුවෙක් දියෙන් ගොඩට ගත්තාම යම්තේ එක විදිහකට ඉන්න බෑනේ. කොච්චර වේගෙන් ගැහෙනවද? අන්න ඒ වගේ තමයි හිතත් එක විදිහක තියෙන්නේ නැහැ. ඒ පැත්තට යනවා එතකොට හරි කියලා හිතනවා. සමහරට මාළුවා හිතනවා ඇති දැන් මේ මාළුවා විඳින දුකත් එක්ක බලන්න අර දියේ හිටිය මාළුවෙක් දැන් ගොඩට අරගෙන හුස්ම ගන්න බෑ ඒ ගල් ගොඩේ වැලි ගොඩේ ඒ තුවාල වෙනවා ඒ සියල්ල මැද්දේ දැන් මාළුවා හිතනවා මේ පැත්තට වරල්ල ගැහුවාම හරියයි වලිග වෙනවා ඉතින් එතෙන්ට බෑ අනිත් පැත්තට හරියයි ඉතින් එක පැත්තකවත් හරි නැහැ හැබැයි ඒක තේරෙන්නේ නැහැ දැන් ඒ වගේ තමයි හිතක් හිත පුදුම වේගකින් තීරණ වෙනස් කරනවා. හිත ඊටාම ඉක්මනට තමන්ගේ ධාවරයන් බිඳ දානවා. ප්‍රතිපatti කියන ඒවා ඇත්තටම ඒ කියලා ප්‍රතිපත්තියක් කියන එක ඔය මතු පිට තියෙන දෙයක් නෙමෙයි. දැන් මේක තේරුම් ගැනීමේදී තාම වැදගත් කාරණයක්. දැන් ওই හිතක් තේරුම් ගන්නකොට කල්යාණ මිත්‍රවරුනි දැන් අපි කියනවා පුද්ගලයෙක්ව තේරුම් ගන්නට ඕනේ. ගුරුවරු ශිෂ්‍යයන්ව තේරුම් ගන්නට ඕනේ. දෙමව්පියන් ළමයින්ව තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඒ අනිත් පැත්තටත් කියනවා ළමයින් ගුරුවරුන්ව තේරුම් ගන්නට ඕනේ. ළමයි දෙමව්පියෝ තේරුම් ගන්න ඕනේ. යාළුවන් වඳුනා ගන්නට ඕනේ. ස්වාමි පුරුෂයා භාර්යාව භාර්යාව ස්වාමි පුරුෂයා මේ විදිහට අඳුනා ගන්න ඕනේ කියලා. එතකොට මේ අඳුනා ගැනීමේදී අමාරුම දේ තමයි හිත අඳුනා ගන්න එක. හැබැයි හිත අඳුනා නොගෙන වෙන මොනවා අඳුනාගත්තත් වැඩක් නෑ. එතකොට හිත අඳුනා ගන්නවා කියන්නේ මෙයා කොහොම කෙනෙක්ද? කොයි වගේ කෙනෙක්ද? දැන් අන්න එතනදී මතුවෙන කාරණා දෙකක් තියෙනවා. දෙකක් තමයි අපට මතු පිට පේන දේවල් ටිකක් තියෙනවා පුද්ගලයෙක් අඳින විදිහක් ඇවිදින විදිහක් hina වෙන කතා කරන විදිහක් ඒ වගේම වැඩ කරන විදිහක් සාමාන්‍යයෙන් පේන්න තියෙනවා කොහොමද සම්බන්ධතා පවත්වාගෙන යන්නේ ඒවා පේනවා මතු පිටින් බැලුවහම දැන් ඒකම මේ දැන් අපට සේවකයෙකු ගන්න අවශ්‍ය නම් කෙනෙක් එක්ක කිට්ටු මිත්‍රත්වයක් හදාගන්න අවශ්‍ය නම් කොහොම හරි එතකොට ඉතින් ඒ වගේ අවස්ථාවකදී විශේෂයෙන් කෙනෙක්ව අඳුනගන්න වෙන්නේ. එතෙන්දී මේ <coughs> බොහෝ විට අප බලන්නේ මෙයා මට කොහොමද කියලා. මාත් එක්ක ඉන්නකොට මෙයා කොහොමද හැසිරෙන්නේ. ඉතින් සේවකයෙක් නම් මං එනකොට ගරු කරනවද මං කියන දේ අහනවද කියන දේවල් කරනවද සැලකිල්ලෙන් මං කියන වැඩ කරනවද ඒ වගේ දේවල් බලන ඉතින් හුඟක් වෙලාවට අපි බලන්නේ කල්යාණ මිත්‍රවරු නෙමෙයි මම මුල් කරගෙන මට කොහොමද කියලා ඉතින් එතන තමයි අපිට වරදින්නේ මට කොහොමද මෙයා කියලා බලන එකෙන් කෙනෙක්ව අඳුනා ගන්න බෑ ඒ ළමයෙක්වත් ශිෂ්‍යයෙක්වත් කාවත් අඳුනගන්න බෑ මෙයා මට කොහොමද? මොකද එතන බලන්නේ පුද්ගලයෙක්ව නෙමෙයි අපි අඳුනගන්න බලන්නේ. මාවත් එතෙන්ට දාලා මගේ බලපෑම යටතේ මගේ ආකර්ෂණය, මගේ ආධිපත්‍යය, මගේ ශක්තිය, මගේ අනුකම්පාව මේ සියල්ල මැද්දේ මෙයා කොහොමද හැසිරෙන්නේ? ස්වභාවික හැසිරීමක් නෙමෙයි අප මේ දකින්න උත්සාහ කරන්නේ. ඉතින් මේ ඉතින් මා ඉදිරියේ හොඳට ඉන්නවා නම් අපි හිතනවා මෙයා හරි හොඳයි. මයිත් එක්ක බොරු කියන්නේ නැත්තම් මා කියන දේ එකත් පස්සට ඉඳගෙන පිළිගන්නවා නම් අමතක කරන්නේ නැත්තම් ඉතින් අප හිතනවා මෙයා හරි හොඳයි. හැබැයි අප අමතක කරනවායි මට මටයි එහෙම කරන්නේ. ඒව වෙනස් වෙන්න පුළුවන්. ඔය ඔය විශේෂ පුද්ගලයන් ඉදිරියේ කරන ලබන හැසිරීම් කල්යාණ මිත්‍රවරුනි තාම ඉක්මනින් වෙනස් වෙනවා. ඒවා වැඩි දුරදිග ගෙනියන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ නිසා කෙනෙක්ව අඳුර ගන්නකොට බලන්න ඕනේ කාටත් කොහොමද කියලා. මේ තැනත් මත නෙමෙයි. මම දැන් විශේෂ කෙනෙක් නේ එක්ක දෙම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ගුරුවරයෙක් කවුරු හරි ප්‍රධානීෙක් ඒ නිසා ඒ විශේෂ කෙනෙක් ඉදිරියේ කොහොමද නෙමෙයි සාමාන්‍යයෙන් කොහොමද අනේ ඒක තමයි පුද්ගලයා පිළිබඳ කිසියම් දුරකට හරි ඇත්තයි කියලා කියන්න පුළුවන්. කාලයක් තියෙයි කියලා හිතන්න පුළුවන් ගතිය කියන්නේ ඒවට තමයි. කාටත් කොහොමද? කවුරු ඉදිරියේ කොහොමද ක්‍රියා කරන්නේ? තමන්ට වැඩිය උසස් අය ඉදිරියේ විතරක් නෙමෙයි තමන් හා සමාන අය ඉදිරියේ ඒ වගේම තමන්ට වැඩිය පහළයි කියලා හිතන අය ඉදිරියේ තමන්ගේත් බලය පතුරවන්න පුළුවන් අය ඉදිරියේ කොහොමද ඒ අය ක්‍රියා කරන්නේ. අන්න ඒවා අඳුනගන්න පුළුවන් නම් කල්යාණ මිත්‍රවරුනි ඒවට තමයි හරයන් කියලා කියන්නේ. හරයන් කියන්නේ මේ වැදගත් කියන අදහසින් නෙමෙයි. ස්ථිරයි කියලා වගේ කියන්නේ දැන් ගහක අරටුවක් කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අපිට පේන්නේ පිට පොත්ත එළිය. ඔය ඒක තමයි පේන්නේ. ගහක වුණත් පේන්නේ පොත්තයි එළියයිනේ. ඉතින් ඒව ඉක්මනට දිරනවා, ඉක්මනට ගුල්ලෝ ගහනවා, ඉක්මනට වෙනස් වෙනවා. හැබැයි ඉතින් ඒ අරටුවට ගියාම ඒක කාලයක් තියෙයි. ඒවත් වෙනස් වෙනවා. නමුත් අර එලේට පොත්තට වැඩිය අරටුව කාලයක් තියෙනවා. අරටුව කියන්නේ හරය. එතකොට පුද්ගලයන් පිළිබඳව කතා කරනකොට හරය අරටුව කියන්නේ සාමාන්‍යයෙන් කොහොමද එතනත්තා ක්‍රියා කරන්නේ? සාමාන්‍යයෙන් විශේෂ බලපෑමක් විශේෂ තත්වයන් යටතේ නෙමෙයි සම්මත තත්වයන් යටතේ කොහොමද ක්‍රියා කරන්නේ. ඉතින් ඒක හරිය අමාරුයි. අප කැමතිත් නෑ එහෙම බලන්න. අපි බලන්නේම හැම වෙලෙම මට කොහොමද? මට හොඳ නම් හොඳයි. ඉතින් අනිත්‍යයට වැරදි කරාට කමන්නේ මට කරන්නේ කල්‍යාණ මිත්‍රවරුනි කෙනෙක් අනිත්‍යයට මොනවා හරි වැරද්දක් කරනවා නම් ඒක දවසක ඔබටත් ඒ තැනත්ත කරන්න පුළුවන්. කරනවාම නෙමෙයි නමුත් කරන්න පුළුවන්. දවසක ඔබ සාමාන්‍ය කෙනෙකු බවට පත් වෙනවා ඒතනත්තට. අද අසාමාන්‍ය කෙනෙක් වෙන්න පුළුවන්. අද විශේෂ පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂ ගෞරව දක්වනවා විශේෂ කීකරුකමක් ලැබියාවක් සැලකීමක් තියෙනවා. ඒ නිසාම විශේෂ වූ හැසිරීමකුත් ඇති. නමුත් දවසක ඔබ සාමාන්‍ය පුද්ගලයෙකු බවට පත් වුනහම ඒ තැනැත්තාට අර සාමාන්‍ය අයට කරන්න හැසිරීමම ඔබටත් කරන්න ඉඩ තියෙනවා. ඒ තැනත්තගෙන් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අනිත් අයට බොරු කියනවා ඔබ ඉදිරියේ ඇත්ත කියනවා නම් දවසක ඔබටත් බොරු කියන්න පුළුවන්. ඒ තැනත්තා ඔබ ඉදිරියේත් බොරු කියන්න ඔබවත් රවට්ටන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක තමයි අඳුරගන්න වටින්නේ. ඒක තමයි හරය කියන්නේ පුද්ගලයෙක්ගේ කාටත් කොහොමද? ඉතින් නෑ ඒක අමාරු. මොකද අපි හැම වෙලෙම බලන්නේ මාව විශේෂ කරගෙන. මට කොහොමද? ඉතින් මේ මේ මමත්වයෙන් අපි ලෝකේ අඳුනගන්න යනකොට මේ මම කියන මිම්ම පාවිච්චි කරනකොට අපි ඊටාම ඉක්මනට එලේටයි පොත්තටයි රැවටෙනවා. ඊටාම ඉක්මනට වෙනස් වෙන. අර අර ප්‍රතිපත්ති කියන ඒවත් වෙනස් වෙනවා. නමුත් ඊට වැඩිය ඉක්මනට වෙනස් වෙනවා. ඔය හිතාමතා කරන හැසිරීම. ද විශේෂ කියලා කියන්නේ හිතාමතා ඇති කරගත්ත தත්වයන්. ඉතින් ඒව බොහෝම ඉක්මනට වෙනස් වෙනවා. වෙනස් වෙලා මොකද ඒ ආයාසයෙන් කරන දේවල් දැන් કૃතිමව කරන දේවල් ඒවා වැඩි කල කරගෙන යන්න බෑ කෙනෙකුට. කෙනෙක් හිතන්න සාමාන්‍යයෙන් ඇවිදින විදිහ නෙමෙයි දැන් કૃතිම විදිහකට ඇවිදින්න හැදුවා කියලා වෙනස් කරලා ඉතින් ඒක වැඩි දුර ඇවිදින්න බෑනේ ඒතනත්තටත් නොදැනුවත්වම තමන්ගේ ස්වභාවික ඇවිදීමට එනවා. ඒ නිසා පුද්ගලයෙක් පිළිබඳ ස්වභාවිකම தત્ත්වයේ තේරුම් ගන්නට නම් තමන් වයින් කරලා විවෘත වූ හිතකින් පොදු හිතකින් කෙනෙක් දිහා බලන්නට ඕන. අන්න එතකොට ඒතනත්තාගේ සාමාන්‍ය ස්වභාවය පේන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒ ස්වභාවය කැමැතිද? ඒකයි අඳුනගන්න ඕනේ. අර මා ඉදිරියේ කරනු ලබන විශේෂ හැසිරීමට නෙමෙයි කාටත් මේ තැනැත්තා කරන හැසිරීමක් තියෙනවනේ සාමාන්‍යයෙන් අන්න ඒක ගැළපෙනවද ඒක ඔබේ අවශ්‍යතා ඉෂ්ට කරනවද ඒවා ඔබ ඔබ දකින සුදුසුකම් විදිහට ගන්න පුළුවන් අන්න එතනදී බොහෝ විට කල්යාණ මිත්‍රවරුනි එහෙම බලන්න පුළුවන් නම් අපට අන්න පුද්ගලයෙක්ව කිසියම් දුරකට හෝ අඳුනාගත්තා කියන්න පුළුවන් කිසියම් දුරකට හෝ රැවටුනේ නැහැ කියලා කියන්න පුළුවන්. ඒකත් 100%ක් නෙමෙයි කොහොම හරි එක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ටික කාලයක් බොහෝම සූක්ෂමව කළ යුතු දෙයක්. ඉතින් මේ විදිහට පුද්ගලයෙක්ගේ අභ්‍යන්තරය පුද්ගලයෙකුගේ ඇතුළත දැකීමට තමයි හිත දකින්නවා කියලා කියන්නේ. ඉතින් අප මේ අපිට හුඟක් වෙලාවට ප්‍රශ්න මතුවෙන්නේ උත්සාහ කරන්නේ අනුන් අඳුනා ගන්නට. ඉතින් අප හැම වෙලෙම හිතනවා මේ තැනත්තා මං මීට කලින් හරියට අඳුනගෙන හිටියනම් මෙහෙම ප්‍රශ්න වෙන්නේ නැහැ කියලා. යම් යම් ගැටලු ප්‍රශ්න ආවහම අප හිතනවා මේ මේක කලින් දැනගෙන හිටියනම් මෙයා මෙහෙම කෙනෙක් කියලා මුලදිම දැනගෙන හිටියනම් මෙහෙම මං අමාරුවේ වැටෙන්නේ මට මෙහෙම පාඩුවක් වෙන්නේ නැහනේ කියලා. ඉතින් හැම වෙලේම ප්‍රශ්නයක් ආවහම අන්න අප හිතනවා අපේ අවබෝධයේ අඳුනා ගැනීමේ අඩුපාඩුවක් තියෙනවා කියලා. ඒ අඩුපාඩුව අපි දකින්නේ හැම වෙලේම කල්යාණ මිත්‍රවරුනි අනුන් ගැන. අපි හරියට අනුන්ව අඳුනාගත්තේ නැහැ. අප හරියට මේ බාහිර පුද්ගලයන් අඳුනගත්තේ නැහැ. අප හරියට මේ උපකරණ අඳුනගත්තේ නැහැ. සමහර විට මොනවා හරි දෙයක් අරගෙන රේඩියෝ එකක්, කැසට් යන්ත්‍රයක්, වාහනයක් ඉතින් හරි හොඳයි කියලා අරගෙන බැලූ බැල්මට හරි හොඳයි. මේ ටික දවසක් යනකොට ඒකේ හිතූ නැති ප්‍රශ්න මතුවෙන්න පටන් ගත්තාම හිතන මේක මම හරියට හොයලා බලලා ගත්තා නම් මේ ප්‍රශ්නේ නෑ. ඉතින් හැම වෙලේම ප්‍රශ්නයක් ආවහම බලන්න අපිට හිතෙනවා මේ අපි හරියට අඳුනාගත්තේ නැහැ. හරියට තේරුම් ගත්තේ නැහැ. මේ මේ ප්‍රශ්නයක් වුණාට පස්සේ විඳින්න වෙන දේ කලින්ම හිතලා තිබ්බනම් දැනගෙන තිබ්බනම් එහෙම වෙන්නේ නැහැ කියලා. ඉතින් මේක බොහෝ විට හැම සම්බන්ධතාවයකදීම කල්යාණ මිත්‍රවරුනි මේ මතුවෙන කාරණයක්. මොන ආකාරයේ සම්බන්ධතා වුණත් දැන් සම්බන්ධතා කිව්වහම මුලින්ම දෙමව්පියන් දරුවන් අතර ඇති වෙන සම්බන්ධතා වලින් පටන්ගෙන එහාට එහාට යට ගිහිල්ලා පුද්ගල සම්බන්ධතා මිනිස්සුයි සත්තුයි අතර ඇති වෙන සම්බන්ධතා මිනිස්සුයි ගෙවල් දොරවල් යන්ත්‍ර සූත්‍ර පොතපත මේ ඕනෑම සම්බන්ධ ඇඳුම් පැළඳුම් මේ ඔක්කොම සම්බන්ධතානේ මේ හැම සම්බන්ධතාවයකදීම ගැටලු මතුවෙනකොට ඔබත් මාත් සමස්ත මනුෂ්‍ය වර්ගයාම හිතන්න පුරුදු වෙලා තියෙන්නේ ඒ දේ තියෙන අඩුවක් ඒක ඒ අඩුව මං කලින් දැක්කේ නෑනේ කියලා. ඒ ගන්න කලින්, මිත්‍ර වෙන්න කලින්, කිට්ටු වෙන්න කලින්, මගේ කරගන්න කලින්, තෝරගන්න කලින් මා ඒ බව හිතුවේ නෑ, දැක්කේ නෑ, කල්පනා කරේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ එහෙම හිතන්න හිතන්න වෙන්නේ කල්යාණ මිත්‍රවරුනි අප කවදාවත් හැදෙන්නේ නැහැ. හැදෙන්නේ නැහැ කියන්නේ හැම වෙලේම අපි හොයන්නේ අඩු ඒ අද මා දකින අඩුපාඩුව ඇඳුමක කියන්නේ. ඉතින් ඒ ඇඳුම අඳිනකොට ටික දවසකින් ඒක හිරයි පොඩි වෙනවා ඉතින් ඒ පාට යනවා. ඉතින් අපි ඒතකොට හිතන මේ කලින්ම දැනගෙන හිටියානම් මේක දිහා බලනකොටම මේක හොදනකොට පොඩි වෙනවා. හොදනකොට මේකේ පාට යනවා. ඉතින් මම මේක ගන්නෑ නේ. ඊළඟ දවසේ කියලා අඳුමක් ගන්නකොට අර වගේ රෙදි જાතියකින් අප ගන්නෑ. මොකද දැන් අත්දැකීමක් තියෙනවා. ඒක හොඳයි. නමුත් ඒ ඒ අපි හොයන්නේ එතකොට ඒ අඩුව නැති එක. ඉතින් ඒක ඇත්ත. මේ අද මේ ඇඳුමේ තියෙන අඩුව නැති ඇඳුම් තව ඉස්සරහටේ නමුත් ඒවටත් මොනවා හරි අඩුවක් තියෙන ඒක හැබැයි ගන්නකොට අප හිතන්නේ ගන්නකොට අපිට පේන්නේ නැහැ පේන්නේ නැත්නම් අපි ඒක බලන්නේ අප බලන්නේ අර අතීතයේ තිබිච්ච අඩුපාඩු නැති දෙයක් තමයි මේ වර්තමානයේ ගන්න හදන්නේ අනාගතයේ සැප වෙනුවෙන් ඉතින් මේ හැම වෙලෙම අපි මේ අතීතයෙන් වර්තමානයේට වර්තමානයෙන් අනාගතයට කල්යාණ මිත්‍රවරුනි මේ අඩුපාඩු අරගෙන යනවා. මේ ඔළුවේ තියාගෙන ලොකු බරක් කරගෙන යනවා. ලොකු අසහනයක් කරගෙන නිින්ද නොවන මට්ටමට ඔය අඩුපාඩු කියන ඒවා, වැරදි කියන ඒවා කල්යාණ මිත්‍රවරුනි මහා වදය. මේ ලෝකේ වදය මනසට වද දෙන මානසික වශයෙන් පීඩණයට පත් වෙන දේවල් අතර පළවෙනි තැනට එන්නේ අඩුපාඩු කියන ඒවා, වැරදි කියන ඒවා. මොනවා හරි දෙයක් අඩුපාඩුවක් වැරද්දක් බලන්න කොච්චර හිත රිදෙනවද? කොච්චර ඔළුවට පීඩනයක් එනවද? අඩුපාඩුවක් වැරද්දක් කියන එක. මොන වගේ හරි කෑමක හිතන්නේ? කෑමක තියෙන අඩුවකට මොනවා හරි ඒකේ පැණි රායෙන් හරි ලුණු රහේ හරි ඉදුණු එකේ හරි මොන වගේ හරි ඒ කොච්චර වද දෙනවද හිතට එතකොට පුද්ගලයෙක්ගේ වැරැද්දක් මොන වගේ හරි රටේ වැරැද්දක් පාරේ වාහනවල ඒ පැදවීමේ වැරැද්දක් මේ හැම දෙයකම හැම දෙයකම වැරදි කියන ඒවා අපි බලනවා ඔළුව අම ඔළුවේ අමාරු හදාගන්න. ඉතින් අපිට හැදිලා තියෙන ඔළුවේ අමාරු අරගෙන බලන්න හිතේ අමාරු අරගෙන බලන්න නිින්ද යන්නේ නැති මට්ටමට වෙහෙසටපත් වෙන අවස්ථාරම් බලන්න ඒ හැම තැනකම තියෙනවා මොකක් හරි අපට පේන අප හිතන අඩුපාඩුවක් වැරැද්දක් දුර්වලකමක් මොකක හරි ඒක Tamange වෙන්නත් පුළුවන් තව කෙනෙක්ගේ වෙන්නත් පුළුවන් දේක වෙන්නත් පුළුවන් අදහසක වෙන්නත් පුළුවන් කොහෙද මොකද්ද කියන එක වැදගත් නැහැ හැබැයි මේ අඩුවක් දුර්වලකමක් වැරැද්දක් කියන එක කල්යාණ මිත්‍රවරුනි අපි මහා ප්‍රශ්නයක් බවට පත් කරගන්නවා. මේක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. පෞද්ගලික වශයෙන් සමාජයක් විදිහටත් රටක් ලෝකයක් විදිහටත් මහා ගැටුම් ඇති වෙන්නේ මේ අඩුපාඩු වැරදි මුල් කරගෙන. කොහෙන් හරි වෙන වැරද්දක් අඩුපාඩුවක්. මේ වැරද්දක් අඩුපාඩුවක් කල්යාණ මිත්‍රවරුනි අප අමතක කරන කාරණයක් අප ජීවත් වෙන්නේ සංසාරයේ බව. මේ සංසාරය බුදුදහම පාවිච්චි කරන්නේ මේකට සංසාරය කියන වචනේ. සංසාරය කියන්නේ අඩුපාඩු ලෝකයක්. සංසාරය කියන්නේ අඩුපාඩු වලින් පිරුණු තැනක්. මේකේ මොකක් හරි හරියට වෙනවා නම් ඒ ගැනයි පුදුම වෙන්න ඕනේ. කිසියම් දෙයක් ප්‍රමිතියකට නීතියකට මූලධර්මයකට න්‍යායකට දිගටම වෙනවනම් ඒ ගැනයි අප විශ්මයටපත් විය යුත්තේ. යමක් වරදින එකට අඩුපාඩු ඇති වෙන එකට දුර්වලතා මතුවෙන එකට නෙමෙයි. මේ කිසිම දෙයක් නෑ කල්යාණ මිත්‍රවරුනි අංග සම්පූර්ණ වුණු පරිපූර්ණ වුණු සර්ව නිර්දෝෂී වුණු කිසිම දෙයක් නැහැ වැලි කැටයක්වත් නැහැ වැරද්දක් නැති paluddක් නැති අඩුපාඩුවක් නැති පුළුවන් නම් හොයාගන්න එක වැලි කැටයක් ලක්ෂ කෝටි ප්‍රකෝටි ගාණක් තියෙන වැලි ගොඩකින් එක වැලි ඇටයක් පුළුවන් නම් හොයාගන්න බලන්න කිසිදු අඩුපාඩුවක් කියන්න බැරි කිසිදු අඩුපාඩුවක් දකින්න බැරි එහෙම කිසි Hindu නිර්මාණයක් මේ සංසාරය ඇතුලේ නෑ. පුද්ගලයොත් නෑ. සත්තුත් නෑ, ගහකොළත් නෑ, ජීවි ලෝකේ කොහෙවත් නෑ, අජීවි ලෝකෙත් නෑ. ඒ තමයි මේ සංසාරයේ මුද්‍රාව. වෙළඳ සලකුණ මොකද්ද අඩුපාඩු කියන එක. සංකේතය තමයි වැරදි කියන එක. ඒක තමයි මේ සංසාරයේ ස්වභාවය. වැරදි වලින් පිරුණු සංසාරයක් එක පැත්තකින් හැදිලා අනිත් පැත්තෙන් අපි බලාපොරොත්තු වෙනවා කිසිදු වැරැද්දක් නැති ලෝකයක්. සියලු වැරදි වලින් පිරුණු සංසාරයක ඔබත් මාත් අපේක්ෂා කරනවා නම් ਸਰව නිර්දෝෂී ලෝකයක් රටක් පුද්ගලයෙකු එතන ඔබත් මාත් දෙදෙනාම අසහනයටපත් වෙනවා. ඉතින් අපි හිත අසහනයටපත් වෙන ඕනෑම වෙලාවක බලන්න අපිට මොකක් හරි වැරද්දක් වැරදි කියලා කියන දෙයක් අපිට හිතෙනවා, පේනවා, ඇහෙනවා. ඒ පේන ඇහෙන දේ ආයේක වැරද්දක්. ඒක එහෙම වෙන්න බෑ. කියලා හිතනකොට වෙන්නේ ඒ වැරද්ද කල්යාණ මිත්‍රයනේ අර පැන්සලක් උල් කරනවා වගේ උල් කරගන්නවා අපි හිතන්න හිතන්න. ඉතින් උල් වෙන්න උල් වෙන්න ඒක අපි හිතේ අනගන්නවා. ඔය ඒ අපට පේන ඇහෙන හිතෙන දේවල් වැරදි කියන ආකල්පෙන් ඒව දිහා අහන්න බලන්න හිතන්න පටන් ගන්නකොට ඒවත් තියුණු වෙන්නට පටන් ගන්නවා. එච්චර වෙලා ඒක තිබුණේ නැහැ මහා මොට්ට විදිහට තිබුණේ. නමුත් ටික ටික ඒක මෝහත් වෙන්නට පටන් ගන්නවා. උල් වෙන්න පටන් ගන්නවා. උලක් බවටපත් වෙලා තියුණු උලක් බවටපත් වෙලා අපේම හිතේ කැණෙනවා ඊට. ඉතින් බලන්න අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දරුවෙක්ගේ අඩුපාඩුවක් පේනකොට හිත රිදෙන්නේ නැද්ද? දරුවෙකුට ආ මේක වැරදි කියලා හිතනකොට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන කරන මොනවා හරි දෙයක් දරුවාගේ හිත රිදෙනවා. ගුරුවරයෙකුටත් හිත රිදෙනවා. ශිෂ්‍යයන්ට ඊටත් වැඩිය සමහර විට හිත රිදෙනවා ඒ ගුරුවරු කරන දේ. ඉතින් ඒ ඒ කරන දේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක වැරදි කියලා අපි ඒක දිහා බලන ආකල්පය. මූලිකම ආකල්පේ තමයි වැරදි වෙන්න බෑ කියලා හිතන් ඉන්න එක. වැරද්දයක් කරන්න බෑ. මගේ අම්මා අතින් මගේ තාත්තා අතින් වැරද්දක් වෙන්න බෑ. මගේ දුව අතින් පුතා අතින් වැරද්දක් වෙන්න බෑ. මගේ ශිෂ්‍යයන් අතින් මගේ ගුරුවරුන් අතින් වැරදි වෙන්න බෑ. මගේ ප්‍රධානියා අතින් සේවකයින් අතින් වැරදි වෙන්න බෑ. ඉතින් එහෙම අපේ තියෙන මහා මේ ප්‍රබල ආකල්පයක් බලාපොරොත්තුවක් අපේක්ෂාවක් ඒක මේ හිතේ පදිංචි කරගෙන තියාගෙන ඉන්නේ අපි. ඉතින් ඒ ඒ ඒ කියන අපේ අය ගැන විතරයි හුඟක් වෙලාට අපි දන්න අපිට සම්බන්ධ ඇත්තෝ ගැන අපි එහෙම හිතාගෙන ඉන්නවා. එහෙම දේවල් ගැන මා ලියන පෑන ගැන මා මේ එළවලු කපන පිහිය ගැන පදවන වාහනේ ගැන අඳින ඇඳුම් ගැන ඒ ඒව ගැන මට සම්බන්ධ දේවල් ගැන කොහෙන් හරි සම්බන්ධ දේවල් පිළිබඳව තියෙනවා මගේ අදහස. ඉතින් අනිත් දේවල් ගැන මට නෑ අනිත්යට සම්බන්ධ දේවල් ගැන මට ප්‍රශ්නයක් නෑ. ඒ අය ලියන පෑන් ලියුණත් එකයි නැතත් එකයි. ඒ වාහන අතර මඟ නතර වුණත් එකයි ගමන ඉවර කරන්න බැරි වුණත් එකයි. ඒ අයගේ ඇඳුම් ඒව හිර වුණත් එකයි නැතත් එකයි දුරවන් ඒව ගැන මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට සම්බන්ධ වුණු පුද්ගලයෝ මා සම්බන්ධ කරගත්ත දේවල් අන්න ඒ වගේන් අප බලාපොරොත්තු වෙන අරුම පුදුම චර්යාවක්. අරුම පුදුම කියලා කියන්නේ මේ කවදාවත් බලාපොරොත්තු වෙන්න බැරි හැසිරීමක් කල්යන්න. වෙන්නෙම නැති හැසිරීමක් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ බලාපොරොත්තුව ඒ බලාපොරොත්තුව කල්යාණ මිත්‍රවරුනි ඇති කරගත්ත කෙනාටත් වෙහෙසක් එයා තමයි වැඩියෙන්ම දුක් විඳින්නේ ඒ වගේම අනිත් දෙයටත් වෙහෙසක් ඒ පුද්ගලයෙක්ම වෙන්න ඕනේ පිහියක් කියන්න බෑ පිහිය කැපෙන ප්‍රමාණයක් කපන්න පුළුවන් දේවල් තියෙනවා කිසිම පිහියකින් හැම දෙයක්ම Tamanට ඕනේ විදිහට ඒ කපන්න බෑ ඉතින් අපේ අපි බලාපොරොත්තු වුණොත් මේ පිහියෙන් මට ඕන විදියට හැම දෙයක්ම කපන්නේ ඒක පිහියටත් දුකක්. අප ඒකට දුකක් කියන වචනේ පාවිච්චි කරන්නේ නමුත් ඒක පිහියට කරදරයක් ඒක. පිහියට හිරිහැරයක්. ඒක ඒ පිහිය පාවිච්චි කරන කෙනා දුක් විඳිනවා, ඒ දේ දුක් විඳිනවා ඒ නිසා. දෙකම විනාශ වෙලා යනවා. ඉතින් ඒ නිසා ඒ නිසා මේ හිතක් අඳුනාගන්න එක ඊටාම වටිනවා කල්යාණ මිත්‍රවරුනි. මත් නිසාද හිතක් කියලා කියන්නේ ලෝකයක්. හිත පේන්න නැහැ. හිතේ පාට ගැන කාටවත් කතා කරන්න බෑ. හිතේ හැඩය මේක ත්‍රිකෝණාකාරද සර්පිලාකාරද වෘත්තාකාරද කියන්න බෑ. ඒව ගැන මොනවත් කතා කරන්න බැහැ. නමුත් කතා කරන්න බැරි පේන්නේ නැති නිසා අල්ලන්න බැරි නිසා මේක රස්නේද උණුසුම්ද කියන්න බෑ හිත. මේක සැහැල්ලුද බරද කියලා ඒක බරමැන්ලා කියන්න බෑ. ඉතින් ඔක්කොම බැරි වුණාට මේ හිත තමයි මේ මුළු මහත් ලෝකේ පුරාම පැතිරිලා තියෙන්නේ. සතුට විදිහට, අසතුට විදිහට, දුක විදිහට, සැප විදිහට ප්‍රශ්න විදිහට විසඳුම් විදිහට මේ හැම තැනකම තියෙන්නේ හිත ඒ නිසා ඒ නිසා ලෝකය අඳුනා ගන්නට අවශ්‍ය නම් අඳුනා ගන්න හිත තව කෙනෙක්ව අඳුනා ගන්න අවශ්‍ය නම් ඉස්සෙල්ලම අඳුනා ගන්න තමන්ගේ හිත ඒ තැනත්තගේ හිත නෙමෙයි තමන්ගේ හිත අඳුනා ගන්න මත් නිසාද ඔබ ඔබේ හිත අඳුනා නොගෙන කොහොමද තවත් කෙනෙක්ගේ හිතක් හඳුනාගන්නේ? ඔබ ඔබව හඳුනා නොගෙන, කියන්නේ තමන්ව හඳුනා නොගත් කෙනෙකුට තවත් කෙනෙකු හඳුනාගන්නට බෑ. තමන්ගේ කුසගින්න නොදන්නා කෙනෙකු තවත් කෙනෙකුගේ කුසගින්නක් ගැන කෙසේ සානුකම්පිත වෙනවද? ඒක වෙන්නේ නැහැ. හිතන්න පුළුවන්. හිතන එක නෙමෙයි. අඳුනා ගන්නවා කියන එක ඊට වැඩිය වෙනස් දෙයක්. එතන මේ අඳුනා ගැනීමේදී වැදගත් වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි කල්යාණ මිත්‍රවරුනි මේ හිත මේ හිත හැම වෙලේම අනිත් අයගේ අඩුපාඩුකම් අනිත් අය කිව්වහම ළඟම ඉන්න පුද්ගලයන්ගෙන් පටන්ගෙන හැම දෙයක්ම පේන, ඇහෙන, Tamanට සම්බන්ධ වුණු හැම දෙයකම අඩුපාඩුකම් උලුප්පලා ගන්නවා. යටින් ඉරි ඇඳලා ගන්නවා. සිරස්තල විදිහට ගන්නවා. හිත හරිය කැමැති. හිත හරීම මනාපයි. නිවැරදි දෙයක් දකින්නවට වඩා නිවැරදි දෙයක් අහනවට වඩා වැරදි දෙයක් ගැන හිතන්නේ. එයින් හිත කිසියම් තෘප්තියක් ලබනවා. ඒක කටුක වෙන්න පුළුවන්. නමුත් ඒ තුල හිතට පැවැත්මක් තියෙනවා. මක්නිසාද හිත කියන්නේ සංසාරයේ මූලිකම පැවැත්මට අයිතිකාරය. ඉතින් මේ සංසාරයේ පවතින්නෙම ගැටුම උඩ හැප්පීම උඩ තමයි සංසාරේ දික් වෙන්නේ. ඒ සංසාරේ දික් කරගන්න හිත හරිය කැමති. දුක් විඳ විඳ හරිය සංසාරේ දික් කරගන්න. ඉතින් ඒ නිසා පළවෙනිම කාරණය තමයි හිත පිළිබඳව කල්යාණ මිත්‍රවරුනි අඳුනා ගන්නට තියෙන්නේ මේ හිත හිතේ තියෙනවා ලොකු ප්‍රවණතාවයක් ලොකු නැඹුරුවක් පුරුද්දක් ආශාවක් මේ අන් අයගේ වැරදි අන් දේවල් වල අඩුපාඩුකම් දුර්වලකම් ලොකුවට හිතන්න දකින්න. හිතලා දැකලා තමන්ගෙම හිත රිදව ගන්න. ඒකෙන් මුලින් හිතුණාට සතුටක් කියලා නෑ. ඒකෙන් වෙන්නේ තමන්ගෙම හිත රිදව ගන්න. තමන්ටම ප්‍රශ්න හදා ගන්න. තමන්ටම තමයි නිින්ද යන්නේ. තමන්ගෙම තමයි වැඩ කටයුතු වලට බාධා වෙන්නේ. තමන්ම අසනීප වෙයි. හැබැයි එහෙම අසනීප වුණත් ආර්ථික වශයෙන් පාඩු වුණත් මානසික වශයෙන් අසහනයටපත් වුණත් ඒ මොනවා වුණත් ඒක තමයි මේ හිත හරි චපලයි කුවතයි කියන්නේ. කල්යාණ මිත්‍රවරුනි මේ හිත ඔබට නෑ කිසිම සැලකිල්ලක්. ඔබේම හිත තමයි මගේම හිත තමයි. හැබැයි මේ හිත අයිතිකරුට කෘතවේදී නෑ. ඒ අයිතිකාරයම ලෙඩ වෙන විදිහට ස්වාමියාම දුකටපත් වෙන විදිහට තමයි හිත හැසිරෙන්නේ. ඉතින් එහෙම හිතක් තමයි අප මේ අඳුරගන්නට යන්නේ. ඉතින් ඒ නිසා මේකට චපලයි කියලා බුදුහාඳුරු කියපු ඒ විශේෂණ පදේ ඊටාම ගැලපෙනවා. පළවෙනි කාරණේ තමයි හැම දෙනෙක් මේක හැම දෙනාටම පොදුයි සාමාන්‍ය ස්වභාවයේ හිතේ වැරදි මතු කරලා ගන්න එක ඕනෑම දෙයක බොන වතුර විදුරුවක ඕනෑම දෙයක හොඳ පැත්ත උවමනාවෙන් හිතන්නට ඕන. ඒකේ තියෙන ලස්සන පැත්ත, ප්‍රසන්න පැත්ත, ප්‍රයෝජනවත් පැත්ත, සාර්ථක පැත්ත හිතන්න ලේසි නෑ. ඉතින් ඒ නිසා තමයි මේ ඔය මේ ධනාත්මක චින්තනය වගේ දෙයක් ඊටාම මේ ලාභෙට ලාභෙට නෙමෙයි කොහොම හරි ඒකට හොඳ ඉල්ලුමක් තියෙන. මේක ලේසි නැතිනේ. සාමාන්‍යයෙන් අපි යන්නේ අනිත් පැත්තට. කොහොම හරි මේක පළවෙනි කාරණය අඳුනාගන්න මොකක් හරි ප්‍රශ්නයක් දුකක් විඳිනකොට එතෙන්ට මුල් වෙලා තියෙන්නේ අඩුපාඩුවක්. හිත දැක්ක අඩුපාඩුවක්. ඒක අඩුපාඩුවක් කියලා කියන්නේ හිතම තමයි. වෙන කවුරුවත් නෙමෙයි ඔබේම හිතයි කියන්නේ මේක අඩුපාඩුවක් මේක වැරද්දක් කියලා. ඔබේ හිත කිව්වේ නැත්නම් වැරද්දක් අඩුපාඩුවක් කියලා ඒක ප්‍රශ්නයක් නෑ. කවුරු මොනවා කිව්වත් මොනවා වුණත් ඔබේ හිත කිව්වේ නැත්නම් මේක දුර්වලකමක් කියලා ඒක ඔබට ප්‍රශ්නයක් නෙමෙයි. ඒතකොට ඔබව අසහනයටපත් කරන පළවෙනි කාරණය තමයි ඔබේ හිත ඔබට කියනවා මෙන්න මේක අඩුපාඩුවක්. මේක වැරද්දක්. මේක වෙන්න හොඳ නෑ. ඉතින් එහෙම කියලා ඔබවම අසහනයටපත් කරනවා. ඉතින් මේක ඉවරයක් නෑ. දැන් දෙවෙනි කාරණය තමයි එහෙම ලෝකයක හිත බලාපොරොත්තු වෙනවා පරිපූර්ණත්වය. වැරදි නැති හැසිරීමක් හැම දෙයකින්ම හැම දෙනාගෙම. ඉතින් එක පැත්තකින් හිත හරිය කොළඳයි. හරිම කොළඳයි. ඉතින් අනිත් පැත්තෙන් හරිය කපටි. අඩුපාඩුම මතු කර කර මතු කර කර ඉල්ලනවා බලාපොරොත්තු වෙනවා අඩුපාඩු නැති දෙයක්. ඉතින් මේ නිසා මේ මේ හිතට කෙනෙක් අහු වුණොත් මේ හිතේ කෙනෙකු ගොදුරක් බවට පත් වුණොත් කල්යාණ මිත්‍රවරුනි ඒ තැනත්තා නිමා නොවන දුකක ගොදුරක් බවට පත් වෙනවා. ඉතින් ඒ එතන ඒ දෙන්නෙක් අතර සම්බන්ධතාවයේදී නම් ඉතින් එතන ලොකු දුකක් දෙන්නට පුද්ගලයෙකුයි වාහනයකුයි අතර සම්බන්ධයක් නැහැ. දෙකටම ඒක ලොකු දුකක්. ගුරුවරයෙක් ශිෂ්‍යයෙක් අතර නම් එතනත් දෙන්නට මේක දුකක්. දෙන්නටම ලොකෝ පීඩනයක්. එක්කෙනෙක් අනිත් කෙනාගෙන් බලාපොරොත්තු වෙනවා සම්පූර්ණයෙන්ම නිවැරදි හැසිරීම. එතන මේ සම්පූර්ණයෙන් නිවැරදි කියන්නේ මොකක්ද කියන එක දෙන්නම දන්නේ. ඒක අර්ථකථනය කරන්න ගියොත් මොකද්ද මේ ਸਰව නිර්දෝෂී බව කියන්නේ කියලා කිසි කෙනෙකුට එකද වෙන්න බෑ කල්යාණ මිත්‍රවරුනි එකට. සම්පූර්ණයෙන්ම වැරද්දක් නැති මෝටර රථයක් කියන්නේ කොයි වගේ දෙයක්ද? වැරද්දක් නැති ඇඳුමක් කියන්නේ කෙබඳු දෙයක්ද? වැරද්දක් නැති පුද්ගලයෙකු කියන්නේ කොයි වගේ? පුළුවන් ද එකඟ වෙන්න දෙන්නෙකුට නෙමෙයි එක්කෙනෙකුටවත් පුළුවන් ද එකඟ වෙන්න බැහැ. එතන මොකද්ද මේ අපේ හිත බලාපොරොත්තු වෙන්නේ? හිතම දන්නේ නැහැ. හිතම දන්නේ හැබැයි හිත කරන්නේ වෙන්නේ මොකද්ද ඒකෙන් හිත රිදව ගන්න. මොනවා වුණත් හිතට ඕනේ Tamange හිත රිදව ගන්න. මේක තමයි සාමාන්‍ය සංසාරික පැවැත්මේ ස්වභාවය මේ සංසාරික පැවැත්මේ ගොදුරක් බවට මේකට මේකෙ ඉත්තේක් බවට අපපත් වුනොත් මොනවා කරත් අප දුක් විඳිනවා. ලෙඩ වුණත් දුක් විඳිනවා, නිරෝගී වුණත් දුක් විඳිනවා, දුක්පත් වුණත් දුක් විඳිනවා, පොහසත් වුණත් දුක් විඳිනවා. හොඳට ඉගෙන ගත්තත් දුක් විඳිනවා, ඉගෙන ගන්න බැරි වුණත් දුක් විඳිනවා. තනි වුණත් දුක් විඳිනවා, පිරිසක් එක්ක හිටියත් දුක් විඳිනවා. දුක කියන එක අසහනය, කියන එක පීඩනය, කියන එක කල්යාණ මිත්‍රවරුනි, ඒවා තුල නෙමෙයි තියෙන්නේ. ඒ දුප්පත් කමේවත් පෝසත් කමේවත් උගත් භවේවත් නූගත් භවේවත් නෙමෙයි දුක තියෙන්නේ ඒව මොනවා වුණත් ඒ හැම දෙයකින්ම ප්‍රශ්නයක් හදාගන්න හිතයි මනසයි ඒ නිසා තමයි ධහමේ කියන්නේ ප්‍රශ්නේ නම් මනසයි වෙන කිසිවක් නෙමෙයි ප්‍රශ්නේ නම් මනසයි ඔබේම මනසයි ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් මොනම ආකාරයේ හෝ ඊට වග කියන්නට ඕනේ ඔබේම සිතයි වෙන කවුරුවත් නෙමෙයි. හැම දිනාගෙම අඩුපාඩු තියෙන්න පුළුවන්. හැම දිනාගෙම වැරදි තියෙන්න පුළුවන්. ලෝකයේ අසාධාරණ කම් වලින් පිරීලා තියෙන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒ නිසා ඊටාම වැදගත් අවවාදයක් බුදුරජාණන් වහන්සේ විසාකා සිටු දියණියට දෙනවා කිසියම් ප්‍රශ්නයක් ඇති වෙලා කොසල් රජතුමා සමග විසාකා සිටු දියණියට ලොකු අසාධාරණයක් වුණා කියලා සමහර අනිත්‍යයට සැලකපු විදියට සැලකුවේ නැති වෙන්න පුළුවන් සමහර විට විශේෂ සැලකිල්ලක් විසාකාව බලාපොරොත්තු වුණාත් දන්නේ කොසල් රජතුමාගෙන් කොහොම හරි හේතුව මොකද්ද කියන එක එතන කියවෙන්නේ නැහැ ඒ පිළිබඳ ලොකු චිත්ත පීඩාවකටපත් වෙලා ඉන්න අවස්ථාවක බුදුහාඳුරෝ කියනවා මේ ලෝකය කියන එක අසාධාරණකම් වලින් පිරීලා තියෙනවා මේ ලෝකේ සාධාරණ නැහැ සංසාරයේ කවදාවත් සාධාරණ වෙන්න බැහැ කල්යාණ මිත්‍ර. සංසාරය කියන්නේ හරීම සාධාරණ අහිංසක අවංක දෙයක් නම් ආයේ නිවනක් ඕන වෙන්නේ නැහැ. මොකටද එහෙනම් නිර්වාණය? නිර්වාණයක අවශ්‍යතාවයේ තියෙන්නේ සංසාරයේ චපල බව නිසායි. මේක අසාධාරණ නිසායි. ඒ නිසා බුදුහාඳුරෝ දේශනා කරන විසාකාවට විසාකාව මේ ලෝකය හැටිවම තමයි. ඉතින් එබඳු ලෝකයකින් කවුරු හරි ਸਰව සාධාරණත්වයක් බලාපොරොත්තු වෙනවද ඒ තැනැත්තා තමන්වම පීඩාවටපත් කරගන්න. සාධාරණේ විහඤ්ඤන්ති. සාධාරණේ ਸਰව සාධාරණත්වයේ හොයාගෙන යන කෙනා වෙහසටපත් වෙනවා කියලා. ඒක කවදාවත් ලැබෙන්නේ නැහැ. හැබැයි මෙතනින් කියන්නේ සාධාරණේ වෙනුවෙන් කතා කරන්න එපා. ඒ පිළිබඳ යම් යම් වැඩපිළිවෙල ගන්න එපා. ඔහේ අසාධාරණයට ඔළුව නමන් ඉන්න කියන එක නෙමෙයි. මොනවා කරත් ਸਰව සාධාරණත්වයේ කියලා දෙයක් නම් කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ නැති වෙන්නේ අර හේතු දෙක නිසා. එකක් තමයි මේ ලෝකේ තියෙනවා නම් යම් තාක් අමුද්‍රව්‍ය මිනිස්සු සත්තු ගහකොළ කලුගල් පර්වත කඳු ගංගා යන්ත්‍ර සූත්‍ර කල්යාණ මිත්‍රවරුනි යම් තාක් අමුද්‍රව්‍ය තියනවද මේ ලෝකේ ඔය අමුද්‍රව්‍ය වලින් අපි හැම දෙයක්ම හදාගන්නේ පවුලක් හදාගන්නේ ගයක් හදාගන්නේ පාසලක් හදාගන්නේ රෝහලක් හදාගන්නේ ඔක්කොම ඔය අමුද්‍රව්‍ය වලින්නේ සමාජයක් රටක් හැදෙන්නේ. එතකොට ඔය හැම අමුද්‍රව්‍යයක්ම දෝෂ සහිතයි. දෝෂ නැති කිසිදු අමුද්‍රව්‍යයක් මේ ලෝකේ නැහැ. ඉතින් දෝෂ සහිත අමුද්‍රව්‍ය එකතු කරලා දෝෂ නැති නිර්මාණයක් කාටවත් කරන්න බෑ. ඒක පළවෙනි හේතුව. ඒ නිසා මොන් කොහොම උත්සාහ කරත් මොකක් හරි අඩුපාඩුවක් තියෙනවාම එකක් නෙමෙයි ඕනේ තරම් තියෙනවා. තත් ਸਰව සාධාරණත්වයේ කියන්නේ මිත්‍යාවක් බොළඳ මිත්‍යාවක් දෙක ඒක පළවෙනි හේතුව දෙක මොන විදිහ ලෝකයක් තිබ්බත් ඒකේ අඩුපාඩු හොයන්න හිත හරියට කැමති අයි හිතට අමුතුවෙන් ප්‍රශ්න ඕනේ නැහැ ප්‍රශ්නයක් හදාගන්න හිතලා පුළුවන් ප්‍රශ්නයක් හදාගන්න නැති තැනක කිසිදු ප්‍රශ්නයක් නැති තැනක හිතන්න බලන්න ඒ ගැන ටිකක් ඕනෑම දෙයක් ගැන හිතන්න ඔන්න ප්‍රශ්න වෙනවා ඒවා ගැටලු වෙනවා දුක් වෙනවා අපාණයටපත් වෙනවා කෙනෙකුට තරහ ගන්න කවුරුවත් බනින්න ඕනේ කිසි කෙනෙක් අහල පහල ඉන්න ඕනේ බනී කියලා හිතුවත් තරහයි අහවල් කෙනා මට බනින්න ඉඩ තියෙනවා ඉඩ තියෙනවද නැද්ද කවුරුවත් දන්නේ නැහැ දැන් සමහර විට අප හිතනවා මේ තැනත්ත දැන් හෙට මට හම්බ වෙලා හම්බුනහම බණි. එහෙම හිතනකොට සමහර ඒ තැනත්ත දැන් ජීවිතුන් අතර නැතුවත් ඇති. අපහල පහලන. නමුත් හිතලා අපිට පුළුවන් තරහ ගන්න. ඒකට ඇහුවොත් කවුරු එක්කද මේ තරහෙන් ඉන්නේ? අහවල් කෙනායි. එහෙම කෙනෙක් නැහැ ලෝකෙද. නමුත් පුළුවන් තරහ ගන්න. නමුත් පුළුවන් බියටපත් වෙන්න. දුකටපත් වෙන්න, ශෝකයටපත් වෙන්න ඒක තමයි හිතේ හැටි. එතකොට මෙන්න මේ කාරණා දෙක නිසා කල්යාණ මිත්‍රවරුනි මේ කාරණා දෙක තේරුම් ගන්න එක ඊටාම වැදගත්. එකක් තමයි මේ ලෝකයේ තියෙනවාද යම්තාක් දේවල් වැලි කැටේ පටන් මහා කඳු ශිඛර දක්වා ඇමීබා වගේ පටන් මහා තල්මස්තු අලි ඇත්තු දක්වා ඇල්පෙනෙත්තේ පටන් අහස් යාත්‍රා දක්වා යන්ත්‍ර සූත්‍ර අජීවී ද්‍රව්‍ය ජීවී සිටිනවාද ජීවත් වෙනවාද ඔය හැම දෙයකම අඩුපාඩු තියෙනවා. ඒව හැදිලා තියෙන අඩුපාඩු සහිත දේවල් වලින් වෙනස් වෙන්න පුළුවන් දේවල් වලින් කොහොම වෙනස් වෙයිද කොයි පැත්තට හැරෙයිද අනාවැකි කියන්න බැරි දේවල් වලින් හැම කෙනෙක්ම හැම දෙයක්ම කළා. ඒකට කවුරුවත් වැරදිකාරයෝ නෙමෙයි. ඒක ඒක සංසාරයේ වැරද්ද. ඒක තමයි සංසාරේ හැටි. ඒක තමයි ලෝකයේ හැටි. ඒක කාගේවත් වැරද්දක් නෙමෙයි. අඩුපාඩු සහිත බව කියන එක කාගේවත් වැරද්දක් නෙමෙයි. හැබැයි කෙනෙක් තමන්ගේ අඩුපාඩුවක් අඳුනගන්න එක, අඳුනගෙන ඒක අඩු කරන්න හදන එක ඒකේ වගකීමක්. හැබැයි අඩුපාඩු සහිත පුද්ගලයෙක් විදිහට උපදෙන්න ලැබිච්ච එක ඒක කාගේවත් වැරද්දක් නෙමෙයි. ඒකට කාටවත් දොස් කියලා වැඩක් නැහැ. ඉතින් මේ ලෝකේ ඔබත් මාත් ආශ්‍රය කරනවාද යම් තාක් දෙනා ඔබත් මාත් පරිහරණය කරනවාද යම් තාක් දේවල් කල්යාණ මිත්‍රරුනි හැම දෙයකම දෝෂ තියෙනවා වැරදි තියෙනවා අඩුපාඩුකම් තියෙනවා ඒ ඒක අඳුනගන්න ඒ අඳුනා ගැනීම නිසා ඔබත් මාත් විඳින ලොකු අසහනයක් අඩු කරගන්න පුළුවන්. නිර්පරාදේ ඔබත් මාත් දුක් විඳිනවා. නිර්පරාදේ ඔබත් මාත් අසහනයටපත් වෙනවා. කායිකවත් මානසිකවත් රෝගී බවටපත් වෙනවා. මේ සංසාරයක් නිසා සංසාරේ හැටි තේරුම් නොගැනීම නිසා අනිත් පැත්තෙන් හිතේ හැටි තේරුම් නොගැනීම නිසා මේ හිත තරම් කෑදර දෙයක් තවත් නැහැ. කොච්චර කෑදරද කියනවනම් හැම දෙයකින්ම හොයනවා පරිපූර්ණත්වයක් ස්වර්ගයක් හැම දෙයකින්ම හොයනවා අංග සම්පූර්ණ ස්වභාවයක් හැම මිනිස්සෙකුගෙන්ම බලාපොරොත්තු වෙනවා පරිපූර්ණ මිනිස්සෙකු සුපිරි මිනිස් සුපිරි මිනිස්සු බලාපොරොත්තු වෙනවා අපි අපේ අම්මල තාත්තලගෙන් අම්මල තාත්තල බලාපොරොත්තු වෙනවා තමන්ගේ දූපුතුන්ගෙන් ඉතින් ගුරුවරු බලාපොරොත්තු වෙනවා තමන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ළමයි බලාපොරොත්තු වෙනවා තමන්ගේ ගුරුවරුන්ගෙන් හරිම සාධාරණ සමානාත්මතාවයෙන් යුක්ත කිසිදු අඩුපාඩුවක් නැති හැටි ඒ බලාපොරොත්තුවම කෙනෙක් තුල ලොකු ඉසේරදයක් හදනවා. මොහොතකට ඒක අතහරින්න බලන්න. මොහොතකට එන්න අප ජීවත් වෙන්නේ සංසාරය ඇතුලේ. ඉතින් මේ සංසාරය කියන එක කල්යාණ මිත්‍රනි තාම වැදගත් වචනයක් වචනේ නෙමෙයි අඳුනා ගැනීම ඊටම වැදගත් මේක වැරදි ගොඩක්. මේක වැරදි ගොඩක් සංසාරයේ කියන එක. ඕකේ එක හරියි එකම එක නිවැරදි දෙයක් හරි තියෙනවා නම් ඒක ගැනයි අපි පුදුම වෙන්න ඕනේ ඒකටයි වඳින්නට ඕනේ ඒක ගැනයි කතා කරන්නට ඕනේ. වැරදි තියෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ නිසා ඒ මහ පොළවට පාත ඇබුවොත් ලොකු නිදහසක් හිතට ලොකු සැහැල්ලුවක් දැනෙයි. බලාපොරොත්තු වෙන්න එපා. අතිතාත්තික සුවිශේෂී හැසිරීමක් ඔබට සම්බන්ධ පුද්ගලයන්ගෙන් දේවල් වලින් මොහොතකට ඒක අතහරින්න අතහැරලා යථාර්ථවාදී වෙන්න ප්‍රායෝගික වෙන්න අඳුනගන්න තමන්ගේ හිත වැරදි දකින්න අසාධාරණකම් සිරස්තල විදිහට මතු කරන්න කැමති හිත. ඒවත් අර හොඳයි කියන, නිවැරදි කියන දේවල් මකලා දාන්න කැමති හිත. ඔය අපි වැරදි කියන ඕනෑම දෙයක කොපමණ හොඳ තියෙනවද? අඩුපාඩු සහිත කියලා කියන දේවල් වල කොපමණ අඩුපාඩු නැති දේ තියෙනවද? ඇයි අපට ඒව පේන්නේ නැත්තේ? ඇයි අප ඒව ගැන හිතලා සතුටු වෙන්නේ අන්න අඩුපාඩුකම් දකින හිතේ ඉත්තේකු බවට පත් වුනොත් ඔබට පේන්නේ හැම දෙයකම අඩුපාඩුකම්. ඔබට ඇහෙන්නේ හැම දෙයකම අඩුපාඩුකම්. ඇහැරගෙන ඉන්න විටත් නිදාගෙන සිටින විටත් ඉතින් ඒ නිසා <clears throat> මේ සාංකාරික ස්වභාවය සංකාරය කියන එක පැත්තකට තමත් මේ ලෝක ස්වභාවය ලෝකේ කියන්නේ මේ <clears throat> ලෝක ගෝලයට නෙමෙයි මේ අපාවට තියෙන හැම දෙයකම හැම දෙයකම තියෙන ඇත්ත తත්වය හරය මොකද්ද අර කාටත් කොහොමද කියන එක මට නෙමෙයි කාටත් කොහොමද ඒක තමයි ඊටාම වැදගත් මේ හැම දෙයක්ම කාටත් කොහොමද යන්න ඒ ඒ தත්ත්වයේ බලාපොරොත්තු වෙන්න පුළුවන් නම් එතන දුක අඩුයි මට විශේෂ தත්ත්වයක් මා බලාපොරොත්තු වෙන්න ගියාම දුක වැඩි ඒ නිසා මම විශේෂ කෙනෙක් නෙමෙයි මේ සංසාරෙට. ඔබ විශේෂ කෙනෙක් නෙමෙයි මේ සංසාරෙට. සංසාරෙට ඔබත් මාත් හැම සතෙක්ම හැම ගහක්ම හැම වැලි කැටයක්ම සංසාරයට එකයි. කිසිදු දෙයක් සංසාරයට විශේෂ නැහැ. හැම දෙයක්ම සංසාරයේ හරි කැමැති තියාගෙන ඉන්න සදා කාලයටම. එකක්වත් මේකෙන් අයින් වෙන මට සංසාරේ කැමති. ඒ නිසා එහාට මෙහාට මේ දේවල් බැඳලා බැඳලා මේ දේවල් අතර ගැටුම් ඇති කරලා යුද්ධ ඇති කරලා ප්‍රශ්න ඇති කරලා මේක ඇතුලේ තියාගන්න තමයි සංසාරය බලන්නේ. ඉතින් මේ தත්ත්වය අවබෝධ කරගෙන අවබෝධ වෙන්න වෙන්න ගැටුම අඩු වෙනවා. මේ தත්ත්වය අවබෝධ වෙන්න වෙන්න ඔබ තුල සාමය ඇති වෙනවා. ඔබට නිෂ්කලංකව හුස්ම ගන්න හුස්ම පිට කරන්න පුළුවන් වෙනවා. සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. සැහැල්ලුවෙන් උයන්න, සැහැල්ලුවෙන් කෑම කන්න පුළුවන් වෙනවා. සැහැල්ලුවෙන් පොත් කියවන්න, පාඩම් කරන්න ඉගෙන ගන්න පුළුවන් වෙනවා. සැහැල්ලුවෙන් සම්බන්ධතා තියාගෙන ඉන්න පුළුවන් වෙනවා. සැහැල්ලුවෙන් ජීවත් වෙන්න සැහැල්ලුවෙන් මේ යන්නට පුළුවන් වෙනවා. ඒ නිසා මේ හිතේ ස්වභාවය අඳුනා ගන්න ඒ අඳුනා ගැනීම ජීවිතයේ ඉලක්කයක් බවට පත් කරගන්න භාවනාව බවට පත් කරගන්න අඳුනා ගන්න අදුපාදුකම් දකින්නට කැමැති හිත අඩුපාඩුකම් සහිත ලෝකයකින් ਸਰව නිර්දෝෂී ස්වභාවයක් බලාපොරොත්තු වෙන හිත අතහරින්න ඒ හිතේ ස්වභාවය එන්න ලෝකයට পায় ගහන්න මේ මහ පොළවේ දකින්න ඔබත් මා ජීවත් වෙන්නේ සාමාන්‍ය සංසාරයක බව සුපිරි ලෝකයක නොවන බව ඔබත් මා සුපිරි මිනිසුන් නොවන බව අඳුනාගන්න හැම දෙයකම තියෙන සාමාන්‍ය ස්වභාවය සුවිශේෂී ස්වභාවයන් නෙමෙයි සාමාන්‍ය ස්වභාවය කාටත් කොයි දෙයකත් කොහොමද මට විශේෂ කෙනෙකුට නෙමෙයි හැම දෙයකටම කොහොමද හැමතැනකම තියෙන පොදු ස්වභාවය දකින්න ඒක පිළිගන්න ඒ තුල සැහැල්ලුව සතුට සැනසෙල්ල ඔබටත් මටත් භුක්ති විඳින්න පුළුවන් වෙයි දහසක් අඩුපාඩු සහිත ලෝකයක දහසක් අඩුපාඩුකම් සහිත මිනිසුන් මැද දස දහසක් අඩුපාඩුකම් හොයන හිතක් සමග එබඳු ලෝකයකට අප නිහඬව සල්ප වේලාවක් අවධානය යොමු කරමු.